නැයි ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාලයේ පැමිණලා තියෙන විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සතිವಾರයේ ආරම්භයේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට ප්‍රස්තාව ලැබෙන විදිහට සභාවින් ණයට ප්‍රශ්න ප්‍රකාශය ඉදපත් කිරීම සඳහා ආරාධනාව ඇතුව අපි දීනකේ මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව සක්මන ආරම්භය සඳහා සිටගත් විට කය දෙපසට වැනෙන බව දැනි කම්පන චංචල හඳුනාගතිමි. වම දකුණු ලෙස ඇරඹූ සක්මන ඉක්මයින් අනායාස විය. සික්සත් මැසිමක්සේ දැනෙමින් තිබූ සක්මන ක්‍රමයෙන් වෙනස් විය. ඒ දැනෙන්නට වූයේ හිදිකටු දෙකක් ඇති මැෂිමකින් මැසෙනා ඍජු මැස්මක්සේය. සක්මන් මළුවේ මැද රේඛාව දෙපස මෙම මැසීමසේ හිරි දෙකක් විය. පැහුම් දෙක මැද හිස් රේඛාවසේ සක්මන් මළුවේ මධ්‍ය රේඛාව හඳුනා ගතිමි. ක්‍රමයෙන් සක්මන ඍජු වී මේ මධ්‍ය රේඛාව මත හැවෙදින්නට විය. තනි ඉදිකටුවෙන් මෙහෙන මැහුමක්සේ දුටු වෙමි. ඉන්පසු ඉදිකටුව වදිනාසේ විලබහා මාපට ඇඟිල්ල මාරුවෙන් මාට පොළවේ වදින බව දැනුනි. මෙම ඉදිකට සිදුරුසේ මැද රේඛාව මත සිත් පෙලක්ෂයේ පාදය හා මහ පැටැඟිලි වදින බව දැනිනි. ඉන්පසු මේ ඉදිකට තුඩ වදින තැන්ද ඇති වී නැති වෙන සැටි දුටු වෙමි. මැස්මෙහි නූලසේ එකිනෙකට සම්බන්ධ වද අතරමැද පුරාවට ඇත්තේ හිස් බවක් බව හිස් බවක් බව හඳුනාගත්තෙමි. හැම විටම නැති බව දැනෙනුයේ ඇති තැනට සාපේක්ෂ බව නිරීක්ෂණය කළෙමි. තවදුරටත් සතිය යොමු කළ යුතු පොයින්ට් එක පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. පර්යංක භාවනාව මම දැන් මෙතන වූ විටම කම්පන චංචල මතුවිය. ආනාපානයේ මතුවී සියුම් වී නදනී ගියේය. නැවත කම්පන චංචල මතුවිය. චංචල ගතිය සික්සක් ආකාරයට ක්‍රමයෙන් ගෙවී යන්නට විය. හෘද ස්පන්දනයේසේ කම්පන ගති මතුවී එය ක්‍රමයෙන් සියුම් වන බව දැනුනි. හේතු දෙකක් වක්‍ර පෘෂ්ඨයක එකමත් ලැබුවාසේ එක තුඩකින් ආරම්භ වී ක්‍රමයෙන් පිටත ක්‍රමයෙන් පිටත අක්‍රාකාරව චලන වී අනික් තුඩින් ගෙවි යන හැටි බලා සිටියෙමි. වාමාර්ථව සහ දක්ෂිණාර්ථව වෙනසේ මේ දෙපැත්තට සිදුවිය. ක්‍රමයෙන් වක්‍ර පෘෂ්ඨයේ අරය කුඩා වෙමින් මධ්‍ය රේඛාව දෙසට ඇකිලී යන බව දුටු වෙමි. මෙම මධ්‍ය රේඛාවද ක්‍රමයෙන් වෙනස් විය. එය හරියටම පාංගඩියක පෙති කපා ඇදයට තැබුවා සේ දැනිනි. අතර ඇති හිස්තැන දුටු වෙමි. සමහර පරියන්කවලදී මපුලුවකු අඬු ඇතුළට හකුලා ගන්නාසේ කය ඇතුළට ඇකිලී යයි. ඊටාම සැහැල්ලු බවක් පමණක් ඇත. නමුදු සිතවිලි වැල නොකඩී මගේ ඔහේ පාවී යයි. මෙම සිතවිලි දේරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන් පෙනී ඇති බව දුටු වෙමි. සමහර විට කමඨහන් වාතාවගෙන සිටිවිලි ගලා යයි. උපරිම විනාඩි 30කට පසු නැවත මකුලුවා අඬු දිගහරිනසේ අවදි වී නැවත තැන්පත් වේ. විනාඩි 10කට පසු නැවත සංසුන් බව නැති වී ඉන්පසු විනාඩි 5කට පසු නැවත මෙසේ වේ. තවදුරටත් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකදී අර ශක්මණේදී විස්තර කිව්වා වගේ අපිට ඇති බව වැටහුණොත් ඒ ඇති බව ඒක ඝණයක් අඛණ්ඩ භාවයක් නෑ ඒක කැඩි කැඩි කැඩි කැඩි අතරමැද බොල් හිස් බිල එහෙම නැත්නම් කුඹහ ගොඩාක් රයිස රහිතව සහිතව තියෙන කියනවා විවර කියලා මේකට වචන සඳහන් කරන්නේ විවර සහිතයි එහෙම නැත්නම් මේක ඝණයක් නෑ ඊට පස්සේ මේ මේ ඒ ඒක ඝණයක් කියලා හිතන්න අපේ ගැතුලේ තියෙන මේ වගේ ගොඩාක් විවර සහිත එකක් කියලා බැලුවට පස්සේ යම් දවසක ඒක ඝනව තියෙන එක ඇතුලේ විවර සහිතයි කියන එක දැකපු කෙනාට නැත්නම් හිස්තන දැකපු එන කෙනාට ඒක ඊට පස්සේ නොදැක ඉන්නම බෑ. කවුරු මොන විදියට මේක ඝන බහල කරලා මේක ඒක ඝනයක් කියලා පෙන්වන්න හදුවත් එයාගේ හිත අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ තියෙන පුස්කතියට හිස්කතියට කුඹහට අදින්න පටන් අර ගන්නවා. ඒ නිසා කොතනක හරි ඒක ඝනව දෙයක් මේ ලෝකේ නැති බව, සවිවර බව, විවර සහිත බව දැක්කට පස්සේ එවැනි විවර සහිත දෙයකින් අපි බලාපොරොත්තු ඇති දිග දුර වැඩ කරන්න යන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ තේක බුරුතලී කැලක් වගේ නෙමෙයි සියඹ මේ ලුණු මිදෙල්ලලී කැල බොහෝම හිල් සහිතයි. හරි ලේසි වැඩ කරා. නමුත් ලුණු මිදල ලී වලින් කැටයන් කොටන්නේ. ඒකේ බරපතල වැඩ වලට ගන්න නෑ. ඒ වගේ මේ මේ ලීය බොල් එකක්, සයුර එකක්, භංගුර එකක් කියලා දැනගත්තා නම් අනිදී නැති වෙනවා. අනාගත බලාපොරොත්තු තියන්නේ බලාපොරොත්තු යන මේ දිරච්ච ලඩයක් අල්ලගෙන තියෙන කියලා හැම කෘත්‍යයකම හැම දෙයකම කිච්ච ඝන ආරම්භන ඝන ආදි වශයෙන් මේ ඝනේ පොදිය ලිහෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වතුර ගහලා බලන්න පුළුවන් වෙනවා. විසිතුරු කරලා බලන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක හරිම නාස්තික විසිතුරු කිරීමක්. හැම අපි මෙතෙක් වෙලා ස්ථිරයි නිට්ටයයි සුඛයි කියලා හිටපු හැම එකක් තුළම සවිවර බවක් පේන්න පටන් ගන්නවා. භංගුර බවක් පේන්න පටන් අර ගන්නවා. පූට්ටු වෙලා හැදිච්ච දෙයක් බව පේන්න පටන් අර ගන්නවා. එතකොට ඒක ඒ පූට්ටුව ලිහා බැලීම තමයි අපි මේ චින්තාමය ඥාන වලින් කරලා බලන්නේ. මිත්‍ය තියෙන එක ලිහලා බලනවා. පොදිය තියෙන එක කඩලා බලන එකට කියනවා ඝන විනිභෝගය කියලා ඝනයේ තිබුණ එක විනිවිදලා පේනවා. ඝන විනිභෝගය. ඉතින් ඒක දැකපු කෙනාට මොනම ප්‍රශ්නයක් තියා කතා කරලා බලනකොට පේන මෙතන එක ප්‍රශ්නයක් නැහැ. අවුලක් තියෙන. ඕකට ලියලා බලන්න ප්‍රශ්නයක් නැහැ. අපි කියන්න හදන බලාපොරොත්තු වෙන බය වෙන කිසිම ප්‍රශ්නයක ප්‍රශ්නයක් නැහැ. බය නැතුව ඔක ලියලා බලන්න ඕනේ. ලියපු ගමන් ප්‍රශ්නයක් නැහැ. ඔක වැහුව ගමන් ප්‍රශ්නයක්. වැහුව ගමන් ඔක දුර දිග යනවා. ඇටුවම් බහිනවා. හරයක් එකතු වෙනවා. විවර කරලා බලන්න ප්‍රශ්නෙට බය වෙන්න නරකයි. ඒ නිසා දේක අත්දැකීමක ප්‍රශ්නයක විස්තර කරලා බලන මනුස්සයාට මේක මොකක්වත් හැප්පෙන්න දෙයක් නැහැ. මේක විස්තර කරන්න බය මනුස්සයා හොඹත් බය තියාගෙන මේක ඒක ගණයක් කියලා හිතාගෙන කිට් වෙන්නේ නැහැ. නිසා මේ වගේ තියෙන හිස් බව, භංගුර බව, ක්ෂණ භංගුර බව කියලාත් මේකට කියනවා. දකින්න කොයි වෙලාවක හරි පුරුදු කරොත් නිවන් දැකලා මිසක් කවදාකවත් ආය නැත කරන්න බෑ. ඒක ඊට පස්සේ නොදක ඉන්න බෑ. ඒ මේ කියනවා මේ විස්තර කර දීම සඳහා විසිතුරු නිදර්ශනයක් පෙන්වනවා අටුවාචාර්යන් වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් පිරිවෙනක් පාරයින තියෙන පිරිවට කියන ස්වාමීන් වහන්සේ එලිපහලි අසුබ වෙන්නේ නැති පාත්‍රකාරයෙක් විකුණගෙන යනවලු පාත්‍ර විකුණනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ පාත්‍රකාරය නැතර කරලා කියනවා මට පාත්‍රයක් ඕනේ උපාසක මහත්මයෝ මෙහෙමයි මේ සල්ලි ළඟ තියෙන්නේ මේ සල්ලි අතර කරන බාත්‍රයක් නෑ ළඟ මේ වාට ඕන නම් මට පාත්‍රයක් දුන්නොත් අන්න අතන සල්ලි තියෙනවා කැමති නම් අරගෙන යන්න පුළුවන් මට පාත්‍රයක් ඕනේ ආ ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ මම ඒක සල්ලි පස්සේ ගන්නම් පාත්‍රය තෝරන්න ඕ කියලා ඉතින් පාත්‍ර කොට දුන්නා පස්සේ පාත්‍රය තෝරන පස්වන්ත මේකට සාමාන්‍ය ඔයගොල්ලෝ කීයද කියන්නේ ඊට පස්සේ ආ මෙන්න මෙච්චරක් දෙන්න ස්වාමීන් වහන්සේ කියලා ගාන කතා කරුවාට පස්සේ දැන් ගාන කිව්ව රුපියල් 100යි කියලා කියමු. ඊට පස්සේ මේ ආමුද හොඳට බලාන බලාන ඉන්නකොට දැන් ගාන තීන්දුයි සල්ලි දීලා නැහැ. පාත්‍රේ හිලක් හම්බ වෙනවා. වෙල්ඩින් එකේ හිලක් හම්බ වෙනවා. ඒක මේ අහසට තියලා බැලුවොත් විතර විරස කියනවා පාස මත මේක තලසෙල් ගෑවිලා තියෙන සැපේ ඉන්නේ මෙන්න මෙතන හිලක් තියෙනවා. ආ ස්වාමීන් වහන්සේ ඔක තලසෙල් ගාපම ඔක යනවා. පාත්‍රයට පාවිච්චි කරන්න පුළුවන් ඔක නෑ හරි ඒක හරි නමුත් එහෙනම් මෙච්චර වටින්නේ නෑනේ. ආයෙත් 80ක් දෙන්නකෝ. ඊට පස්සේ ආයෙසරයක් දුවර පාත්‍රය බලනකොට තව හිලක් හම්බෙනවා. ඒකවලත් මේ මනුස්සයා කියනවා මේක පොඩ්ඩයි විලියම් කරන්න තියෙන සංසෝක පාත්‍ර පුච්චනාවර තාසල් බින්දුවක් තිබ්බම හරියනවා. හරි හරි ඒක හරි. පෙළසෝකටින්නේ ආයෙන 60ක් දෙන්න. හරි. තවක් වෙලා බල බල ඉනකොට තවත් හිලක් හම්බෙනවා. 50ක් දෙන්න. දැන් අර රුපියල් 100ක 50ට වයින් ඒකට අහනවා මේ හිල දැකීම වාසියක්ද අවාසියක්ද කියලා අහනවා. ඒ ඒ ඒ ස්වාමීන් වහන්සේට මේ ගණ්ඩ හදන පාත්‍රය තව ගණදෙනු කරලා නැහැ. බිල ලියලා නැහැ. හිල හිල් දකින්න එක වාසියක්ද අවාසියක්ද කියලා. යම් විදියකට බිල ලියලා ගෙදර ගෙනාවට පස්සේ නම් අවාසියක්. බිල ලියලා නැතුව හෙට්ටු කරන වෙලාව නම් වාසියක්. ඒ නිසා මේ අනිත්‍ය දුක් අනාත්ම දැකීම මම මාගේ කියාගත්ත කෙනාට අවාසියක්. මේ කය මේ පංචස්කන්ධේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා තාම දුරස්තව බලන කරණ පේනවා මේක පාර ගන්න තරම් වටින්නේ නැහැ ගන්නවා නම් ගනින් මේකේ භාගයක් දීලා හෙට්ටු කරන්න පුළුවන් ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මේ ශාරීරිය මමය මාගේ කියාගෙන ඉන්න එකට විශාල වූණියමක් මහා කාලකන්නිකමක් අත්මේ ශරීරේ මම නෙවෙයි කියලාගෙන ඉන්න කෙනාට නම් හිතනවා ඕක නිසා තමයි මම මම නෙවෙයි කියලා කියන්නේ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි ඒ නිසා යෝනිසෝමනසිකාරය තියෙන කෙනාට මේ හිල දැකීම ලාභයක් අයෝනිසෝමනසිකාරය තියෙන කෙනාට පාඩුවක් ඉතින් කොයි වෙලාවකරි මේක දැකීම භෞතික ලෝකේ පාඩුවක් ආධ්‍යාත්මික ලෝකේ වාසියක් ඉතින් බලන්න කොයි අතින්ද කියන එක බුදුහාමර වග වෙන්නේ නැහැ. Taman බැලුවට පෙන්ුණාට දෘෂ්ටි කෝණය භෞතික පැත්තේද මේ ලෞකික පැත්තේද එහෙම නැත්නම් ආමිෂයේ පැත්තේද එහෙම නැත්නම් දෘෂ්ටි කෝණය ආධ්‍යාත්මික පැත්තේද ආගමික පැත්තේද කියලා කියනවනම් ආගමික පැත්තෙන් බලනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නක ලාභයි. එදින්දා ජීවිතේ බලනකොට හැම තැනකම තියෙන්නේ මේ ගෙන කිඩියට තිබ්බට ඒක ඝන කොහයක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ මවාපෑම් විතරයි. මෝනිච්චා විතරයි. ඔක ඇතුලේ තියෙන්නේ බොල්. තැඹිලි වීල වීසි කරපු තැඹිලි කොම්බයක් වාගේ ඇතුළේ හිස් ඒතියෙදි තමයි ඔය ආලවට්ටම් කරන්න හදන්නේ ඒක නිසා ඒ ඇතුළේ තියෙනක දැක්කට පස්සේ ඒ මනුස්සයාට ගහදන්න අපිට කොල කඩා පාන්න බෑ වාගේ එයාට ඊට පස්සේ ඒක බලක් කරන්න බෑ ඉතින් නමුත් අර බලන්නේ මේ ප්‍රශ්නේ භෞතික පැත්තෙන් නම් ආමිෂ පැත්තෙන් නම් ලෞකික පැත්තෙන් නම් ඉතින් එයාට භාවනා කරුව නිසා ජීවිතේ කිසිම රසයක් නැති ලෝකෙන් ගන්න වැඩක් නැති කාලකන්නිකමක් හිතට යනවා ආධ්‍යාත්මික පැත්තේ ගියා නම් කියනවා අවුරුදු 2600ක් ගියත් බුදුහාමුදුරුවෝ දකින්න තාලෙටම අනිත්‍යත්වය දැක්කා දුක්ඛත්වය දැක්කා අනාත්මය දැක්කා කියලා සතුටු වෙනවා. ඒ නිසා මේ තමන්ගේ දෘෂ්ටි කෝණය පැහැදිලි කරගන්න පැහැදිලි කරගෙන හිතෙනවා නම් ආධ්‍යාත්මික පැත්තට යන්න හිතෙනවා නම් ආගමික පැත්ත දියුණු කරන්න හිස්තන බලන්න ඉගෙන ගන්න. ඒකට කියනවා තුච්ඡ වශයෙන් බලනවා රිත්ත වශයෙන් බලනවා අනා ශූන්‍ය වශයෙන් බලනවා කියලා. එහෙම නැත්නම් අපි බලන්නේ මේක මගේ දේ නිට්ටය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් යනකොට මේ පේන්න පෙන්වන්න පටන් ගන්න තියෙනවා. ඒකට පොඩ්ඩක් පොහොර දාන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ මේක තුච්ච වශයෙන් රීත්ත වශයෙන් ශූන්‍ය වශයෙන් බලන්න පටන් අරගත්තොත් ඔය පේනවයි කියලා තියෙනවයි කියන ටිකට වැඩිය ප්‍රසිද්ධ තියෙන්නේ මේකේ තුච්ච ගතිය රීත්ත ගතිය ශූන්‍ය ගතිය එහෙම ලෝකෙ දිහා බලන කෙනාට කද්දාකත් මරණය දකින්න හම්බෙන්නේ නැහැ කියලා මායයට ඒ මනුස්සයා දකින්නත් හම්බෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ශුන්‍යත ලෝකං අවිකසෝමච්චු රාජාන පස්සති. මේක හරයක් තියෙනවා මේක වටිනවා කියපු මනුස්සයා කොහොමද මායගේ හක්කේ තමයි ජීවත් වෙන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ අරණට ආදා පටන් මූල කර්මස්ථානයේ වූ ආනාපාන භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාවත් සාමාන්‍ය වශයෙන් සිදුවේ. ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතිය සතුටුදායක විය. පෙරේදා පටන් අනිමිත්ත භාවනාව සඳහා සිත යොදමි. දැනට නහය මුලින් එහාට හුස්ම නොයයි. හුස්ම ඊටාම සියුම්ම ලාවට වගේ දැනේ. එතනින් එහාට කිසිවක් නැත කියා සිතන්ට උත්සාහ කරත් නොහැකිය. යටින් ගලන අරමුණු උඩින් මතුවේයි. ස්වාමින් වහන්සේ අපගේ අනුකම්පාවෙන් පිළිතුරක් දෙනසේක්වා. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නය පිහිටයි. නෑ යහත් නෑ කියලා හිතන්න යන්න ඕනේ නෑ. හැකිතාක් දුරට ආස්වාද ප්‍රසවාසයේ හිත තියන්න ඒ ටික ආස්වාද ප්‍රසවාසයේ පෙන්ලා දෙයි. ඒක මේ මේක නැතයි කියලා මාව පාණ්ඩයන්ටත් එපා, ඇතයි කියලා මාව පාණ්ඩයන්ටත් එපා. මොනවාක්වත් හිතට හිත තත්ත්වගත කරන්න යන්න එපා. වෙනදට වැඩි වේලාවක් ආස්වාද ප්‍රසවාසයේ තියන්න. එතකොට වෙන්න ඕන ටික පේනවා. ඔය අමෝරාවෙන් එහෙම නැත්නම් ඉදෙන්දි ඉස්සෙල්ලා අමුව පාණ්ඩ හදනකොට නම් අමාරුයි. වැඩි වෙලා ආනපානෙ හිත තියාගෙන ඉන්න. කියන්නේ ආනපන සතිය පවත්තන්න තමන්ට අවශ්‍ය කෘත්‍ය සම්පාදනයකින් කෙරෙයි. ඔය අනිමිත්ත භාවනාව එහෙම නැත්නම් අරමුණ නැහැ කියලා බලනා වගේ දේවල් ඒ නිකන් උගුරට හොරා බෙහෙත් කරන්න යන කතා. ඒක අවශ්‍යතාවයක් නැහැ. දල වශයෙන් වෙන්දට වැඩි සතියින් ඉන්නවා වෙන්දට වැඩි ආනපන කිට්ටු කරගන්නවා කියන එක සාර්ථක නම් ওই ටික ඉබේ සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව මෙම වැඩසටහනේ තුන්වන දිනේ මා ඉදිරිපත් කළ වාතාවේ සඳහන් කළ පරිදි ආනාපානය මෙනෙහි කර ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී නිසල බවට පත් වූ පසුව මගේ මූල කර්මස්ථානය මම මෙතන යන්න මෙනෙහි කරමින් සිටින අතරතුර මගේ හිස බර වී දෙවර සහ දෑත් ශක්තිමත් වී වරහන් තද වී හිස සහ කඳ වරහන් ඇතුළේ කුලෙන් උඩ කොටස කොන්දට ස්පින් එකක් සවි කර ඇතිසේ ඉදිරියටත් පසුපසටත් ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙන බව සඳහන් කෙලිමි. එදින ඔබ වහන්සේගේ උපදේශ වූයේ භාවනාව විදියට කරගෙන යන ලෙසයි. මම පසුගිය දින කීපයේ ඉදිරියටත් භාවනා කරගෙන ගියමි. එක්වරකට පැයක් පමණ දිනකට පස්වරක් පරයන්ක භාවනා කළෙමි. පෙරසේම හිස සහ කඳ ඉදිරියට කඩා වැටීම සිදු විය. මම තව තවත් ධෛර්යාත්මක භාවනා කළෙමි. තුන්වන දිනවේ සවස් 3ත් 4ත් අතර සමුහ පරයන්ක භාවනාව ශාලාව තුල කරන අවස්ථාවේ එම මගේ අදිෂ්ඨානය ජයගතිමි. ඉස ඉදිරියටත් පසුපස කඩා නොවැටි නිසල්මන්ව මගේ භාවනාව පැයකොත් විනාඩි 15ක් කළෙමි. ඉන්පසු දිගටම දිනකට වාර පහක් වරන් අතර පැයක කාලය වූ භාවනාව කළ අතර හිස කඳ හිස කඳ කඩා නොවැටි භාවනාව සාර්ථකව සිදු බවට මට පැවසිය හැකිය. එකී සෑම අවස්ථාවකම සතිය පැවති අතර නිින්ද යාමක් හෝ නොවුනි. භාවනාව සාර්ථකව සිදුවන බව මට සිතෙන අතර මේ මේ පිළිබඳව ගරු ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ අනුශාසනා තවදුරටත් අපේක්ෂා කරමි. සක්මන් භාවනාව අද දින උදේ ඉහළ වැලි සක්මන් මළුවේ සක්මන් කළෙමි. ඌර කටයුතු මෙනෙහි කොට සතිය සක්මන කෙරෙහි පිහිටුවා සක්මන් භාවනාව ආරම්භීමේ එක්වරක් සාර්ථක වූ සක්මන කෙරෙන අතර නිලවුන්ගේ ഘോഷාකාරී ශබ්ද නිසා බාධා ඇතිවිය. නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කොට සක්මන් ආරම්භීමි. පැය භාගයක් පමණ සක්මන් කරන විට දෙපතුල රිදීම දැනිනි. ඒ ගැන නොසලකා සක්මන කරගෙන ගියෙමි. පසුව කෙන්ඩාද කලබාවල මස් පිඩුද උකුලේද කැක්කුම දැනුනි. මේ කිසිවක් ගැන නොසිතා භාවනා කරගෙන ගියෙමි. සක්මන විනාඩි 40ක් පමණ යන අතර මගේ හිස තද වී ඇති බවක් දෑත තද වී ඇති බවක් උසලනවා ගෙනෙනවා තබනවා යනුවෙන් කියවීම නොකියවන බවත් මම තවදුරටත් සක්මනේ යෙදෙන බවක් දැනුනි මම මෙලෙස තවත් විනාඩි 10ක් පමණ සක්මනේ යෙදුණෙමි පරිරංග භාවනාවේදී මෙන් කිසියම් සමාධිකර මාපත් වී මගේ සක්මන සිදුවන බවට මගේ හැඟීමයි මට සතුටක් දැනුනි ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර කලින් කරපු පරියක භාවනා විස්තරෙදී ගොඩාක් වෙලාවට මේ කම්පන කම්පන චංචල තදවීම උණුසුම් ගති ශරීරයේ අංග වලට සම්බන්ධ කරන්න ගොඩාක් රචනෙ විස්තර කරලා තියෙනවා ඔළුව තද වුණා බඩ කර වුණා ආදි වශයෙන් ඉතින් බලන්න භාවනා ඉදිරියට යනකොට එහෙම මේ තැන් තැන් වලට කායට සම්බන්ධ නොවි තද ගති, තද බව, උණුසුම් ස්වභාව වශයෙන් ඒ ගති භාව ස්වභාව බලන්න පටන් අරගත්තොත් ඒක භාවනාවේ පාර ඍජු වීමක් නැත්නම් සමවීමක් අතුරු කරදර අඩුව යන්න පුළුවන් ගතියක්. නමුත් අර තාම බබාගේ භාෂාවෙන් කතා කරනවා අපි කට තද වුණා, බඩ තද වුණා, නාය රත් වුණා ආදී වශයෙන් ඒ කැලිය අයින් කරගත්තොත් ඒ රචනය ඉවර වෙගෙන එනකොට එහෙම නැත්නම් පරියංග භාවනා පිටුද රචනයේදී තමන් ඒ අර කඩාවැටීක පවා ජයගත්ත බව පේන්න තියෙනවා. නැවත සක්මන් ලියනකොට ආයෙසරයක් මුලේ ඉඳලා අතන තද වුණා, මෙතන කර වුණා, මෙතන වුණා ආදි වශයෙන් ඒ ශරීර කොටස් වලට සම්බන්ධ කරන්න යෑම නිසා මේක ආය මොන්ටිසෝරි පන්තියට වැඩෙනවා. ඒ නිසා භාවනා කරනකොට මුලිසුමලදී ඕනනම් එහෙම කෙරුවත් කමක් නැහොත් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැතුව භාවනා භාවනා විසින් යනකොට තද බව බලනවා මිසක් කකුලේ තද බවද කනේ තද බවද කටේ තද බවද කියන කැලල අයින් කළා ඒ බව නැත්නම් භාව නැත්නම් ස්වභාව ගති වශයෙන් බලන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි කටු කකුලක් හස රිංගගෙන දන ගාගෙන කුර ගාගෙන කිය මිනිස්සේ හොඳ එළියක පහළිය කලෙලිය විදින්නා වාගේ මේක අයින් කරපු ගමන් මේක මේ බර අයින් කරපු ගමන් භාවනා බොහෝම ගැම්ම ගන්න පටන් ගන්නවා. කස කැවෙන්න පටන් ගන්නවා. මේ ශරීරයේ තියෙන ආශාව තමයි බරු බැඳා වගේ අපි අදින්නේ පොළොවට තියලා. ඒක එහෙම හිත කිව්වත් Taman බලන්න දැන් මේ ධාතු ලක්ෂණ පෙන්වන්නේ. ශරීරාංග පැත්තක දාලා ධාතු ලක්ෂණ වල හිත දාන්නයි එහෙම කියලා තමයි මේ උපදේශය අපි සාමාන්‍යයෙන් කියන්නේ. අන්න ඒකට පොඩි ලෑස්තිකින් යන්න කියලා කියන්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාවේ මූලිකමට පැද්දෙන ස්වභාවයයි. එය දිගටම මෙනෙහි කරන විට සික්සක් මහන මැෂින් එකකින් මැහෙන නූල පිටින් දිනලා තියෙන සෑහෙන්නේ. කොහොම සික්සක් එක ගන්න තියෙන වහු වෙනකොට නිකන් සාමාන්‍ය පෙට්‍රල් එකට ගිහිල්ලා. මහනකමට වගේ ලෑස්තිලා තියෙනවා. මැහෙන නූල පිටින ආකාරයේ නිරීක්ෂණය වුණේ වැද්දෙන ස්වභාවයේ වේගය අඩුවන විට දලදා වෙරහැරේ යන අලිපැටියුගේ මඩවැල පැද්දෙන ආකාරය නිරීක්ෂණය කෙලිමි. එවිට මුල මැද අග බැලීමට සිතට ආරාධනය කොට මුල එක ලෙසත් මැද දෙක ලෙසත් තුන අග ලෙසත් ආදේශ කළේය. එසේ නොකලේ මුල මැද අග එසේ කළේ මුල මැද අග මීට පෙර කිසිදු ගණනාවක කරන මැද නිසාය. 1 2 3 වශයෙන් දිගට මෙනෙහි කර එක් අවස්ථාවක මුලැමැද අග දෙස සිතට මෙනෙහි කිරීමට ආරාධනා කළේය. සිතුම් විටක් එසේ කළ විට සිත මුලැමැද අග ලෙසට පැද්දෙන ස්වභාවය මෙනෙහි කිරීමට පටන් ගති. ඉන්පසුව පැද්දෙන ස්වභාවයේ ඇතිවීම පැවතීම නැතිවීම මෙනෙහි කිරීමට සිත යෙදුවේය. එසේ දිගටම මෙනෙහි කරන විට ඇතිවීම එක පොයින්ට් එකකි. ඇතිවීමත් එක පොයින්ට් එකකි. පැවතීම මේ දෙකටම වඩා දීර්ඝ බව ප්‍රත්‍යක්ෂ වුණි. එසේ දිගටම සක්මන් භාවනාව කරගෙන යන විට පැද්දෙන ස්වභාවයේ ඇතිවීම පැවතීම නැතිවීම අනේ මගේ ජීවිතයත් මෙසේම ඇති වී පැවතී නැති වෙනවා නේද කියා සිතුනි. ටික වේලාවකින් ඇඬුනි. ඉබේටම ඇඬුනි. ටික වේලාවකින් ලෝකයේ ඇති සියලු වස්තු ඇති වී පැවතී නැති වෙන බව ප්‍රත්‍යක්ෂ වුනි. අපේ සියලු දෙනා හරිම අහිංසකයන් කියා සිතට දැනි නැවතත් ඇඬුනි. සක්මන් භාවනාවේ කාලය අවසන් නිසා අර්යංග භාවනාව ආරම්භ කළේය. ඒදී කර්මස්ථානයේ වරින් වර වෙනස් වේ ගැස්සෙන ගතිය, තෙරපෙන ගතිය, තද වෙන ගතිය, ඇඹරෙන ගතිය, ඇදෙන ගතිය, තිම්බෙන ගතිය, පැද්දෙන ගතිය, ලිහිල් ගතිය, නිශ්චල ගතිය යන ඒවාසේ ඒවායේ ඇතිවීම පැවතීම නැතිවීම පෙනෙහි කරන විට පැවතීම තීව්‍රව දැනුනි. ඒ ස්වභාවයන් වල පැවැත්න කාලයේ තීව්‍රතාවයේ දිශාව අඩුවී ක්‍රමයෙන් වැඩි වෙන ආකාරය වැඩි වීමෙන් පටන්ගෙන අඩු වෙන ආකාරය නිරීක්ෂණය වුණි. නිශ්චල ස්වභාවයට දිශාවක් සහ අඩු බව අඩු වැඩි බවක් නොදැනිනි. ඒවා කිසිම පිළිවෙලකට සිදු නොවන බවත් ඒවාට අනිත් ආකාරයට ඉහතකී ලක්ෂණ ඇතිවන බවත් නිරීක්ෂණය වුණි. දිගටම මේවා මෙනෙහි කරන විට පැවතීමේදීද සිදුවන ස්වභාවයන් වල කුඩා කට්ටි කට්ටි වරහන් ඇතුළේ කොටස් ඇති බව නිරීක්ෂණය වුණි. ඒ කුඩා කොටස් වලටද ස්වභාවයන්ගේ ඇවතීමේ ගති ලක්ෂණව නිරීක්ෂණය වුණි. ඇති වී පැවතී නැති වෙන බව නැවතත් ප්‍රත්‍යක්ෂ වුණි. ඊළඟ සක්මන් භාවනාවේදී පැද්දීමේ ඇතිවීම පැවතීම නැතිවීම සිග්සැට් මැහුමට ආකාරයට මෙනෙහි කරන විට නැතිවීම සම්පූර්ණයෙන්ම සිදු වී හිස්තැනක් තිබී නැවතත් පෙර තිබුණු තැන නැති වී ඇතිවීමත් පවතින බව නිරීක්ෂණය වුණි. මුහුදේ අල්පෙම රළයක් හටගෙන එය පැවති වෙරළට ඇවිත් බිලියන ආකාරය සිත නැගුණි. මේද මෙනෙහි කරන විට නැතිවීම සහ නැවත ඇතිවීම අතර තිබෙන හිස් බව දීර්ඝ වෙන බවත් දැනී යමක් හටගත්ව තමයි පැවති නැති වී යන්නේ කියා දැනුනි. ඇතුණේ නැතිනම් රළ නැති මුහුද වගේ <hesitation> බවද සිතට හැඟුණි. මේ ධර්මතාවයන් කියන සම්මුති නාම දන්නේ නැති නිසා දීර්ඝව ලිවීමට යෝගින්ට සිදුවිය. නොදැන සිටීමක් ලාභයක් යැයි සිතුමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට নমස්කාර පූර්වකව වන්දනා කරමි. වහන්සේ ආවාදන ශාසනා කාර්මිකව දේශනා කරත්වා වහන්සේට උතුම් තුන්රුවන්ගේම ආශිර්වාද ලැබේවා. මේක උත්සාහ කළ තියෙන ඒ ගති ස්වභාව භාව වශයෙන් බලන්න නැත්නම් කාය කොට සමතක කරන්න ඒක බොහෝ විට බොහෝ දෙනාට හරියන වැඩක්. ඒ නිසා ඒක කාටත් ආදර්ශයක් කරන හොඳයි කියලා කියන්න හිතෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්කයට ගොස් වාඩි වී ටික වේලාවකින් මෙවන් සිතවිලි දාමයක් සිතුනි. ආශාසයේ ආරම්භය පිළිබඳ මෙනෙහි කළෙමි. බාහිර වායු ධාතුව ලෙස සිතවිල්ලක් ඇතිවේ. එව නිවැරදිද ස්වාමින්වහන්සේ? නාසිකාග්‍රයෙන් ඇතුළු ආශ්වාසයේ වාරැල්ල නාසය ශ්වාසනාලයේ ආදී ඔස්සේ වෙනහල් වලට පිවිස අභ්‍යන්තර ක්‍රියාවලියට දායක වී ගිය මඟ ඔස්සේම ආපසු පැමිණ නාසිකාග්‍රයෙන් වායෝ ධාතුවට එක්වේ. මේ ක්‍රියාදාමයේ සටහන් කරන කාලයේ කාල පරාසය තුලම ආශ්වාස ප්‍රශ්වාස සෑහෙන සංඛ්‍යාවක් සිදු විය. ඇසිපිල්ලම් ඝාතන තරම් නිමේෂයකින් එක් ආශ්වාස ප්‍රශ්වාසයක් සිදු වේ. එසේ වුවත් ආශ්වාස ලෙස පෙන්හල් කරා ගමන් කරන වායුව ප්‍රශ්වාස දෙසින් යලි උපතක් ලබා නාසිකාග්‍රයෙන් වායු ධාතුවට එක්වුවත් එම යලි උපත ලැබූ ආශ්වාසයක් ආරම්භන තැනත් බින්දු මාත්‍ර හිඩසක් විරාමයක් ඇතැයි සිතුවිල්ලක් ඇතිවිය. මේ සිතුවිල්ල නිදොස්ද? නිරු පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි. ඔය හිතවිලි පිළිබඳව නම් අදහස් ප්‍රකාශ කරන්න බෑ. නමුත් මේ අත්දැකීමක් වෙලා තියෙනවා නම් තාම තියෙන සැකේ නම් ඒකම නැවත නැවත අත්දකින්නකොට ඔය සැක දුරුවන් වීම නැත්නම් අනුපස්සනාව හරහා ප්‍රත්‍යක්ෂ ලබා වීම කියලා මේකට කියනවා. ඊකට කරන්ඩ මේක හිතවිල්ලක් නම් ඉතින් ඒක එච්චරම පොතක ලියන තරම් වටින භාවනාවක් නෙවෙයි. හිතවිල්ලට එහා ගිය අත්දැකීමක් පාටපත් වෙලා තියෙනවනම් අපිට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. උරගාලා බලන්න පුළුවන්. ඒ දැනෙන දැනීම අත්දැකීම නැවත නැවත වෙන්න දෙනකොට ඒකම නම් සිද්ධ වෙන්නේ නැත්නම් ඒකම සහතික කිරීමක් නම් වෙන්නේ ඒ සාතික වීම හරහා අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. විශ්වාසය ගොඩ නැගෙනවා. ඒ නිසා දැන් Taman අතේ තියෙන්නේ මේ හාව හඳ දැක්කා වගේ අකුණු විදුලි එළියකට අකුණු විදුලි එළියකට දැක්කා වගේ දෙයක් නැවත නැවත කිරීමෙන් ඒක ඒකමද කියලා බලන එක මේකට සුද්ධ වශයෙන් භාවනා කියන්න පුළුවන් නිසා දිගට කරන්ඩ කරනකොට පාර හරිනම් විශ්වාසය වැඩෙනවා පාර වැරදිනම් අවිශ්වාසය වැඩෙන්න ඉඩ තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මම ඊයේ සවස පර්යංක භාවනාවට ඉඳගතිමි. හොඳින් මම ඉන්න ඉරියව්ව පරීක්ෂා කර දෙවනුව මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීමට පටන් ගත්ෙමි. මුලින් ආශ්වාස ප්‍රශ්වාසයේ පරීක්ෂා කෙලෙමි. නාසයේ දෙපසින්ම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හොඳින් දැනුනි. මේ දෙස හොඳින් බලා සිටින විට ශරීරයේ තද ගැස්මක් ඇතිවිය. ඒ ටිකක් නිරීක්ෂණය කරමින් මූල කර්මස්ථානට හිතේ දවීමි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයේ ටික වේලාවකින් දකුණු පායට පමණක් සීමා විය. ඊතා සියුම්ම එමින් ඇතුල්වීම හා පිටවීම ආශ්වාසයේ දැනුනි. එදෙස බලා සිටින විට ඊතාම ලක්ෂණ නිල් පාට වර්ණයකින් පලාතම එළියේ වැටුනි. එයද නිරීක්ෂණය කරමින් සිටින අතරේ මූල කර්මස්ථානට යොමු වෙමි. නැවත තද රතු පාටද පලාතම දිස්විය. අනතුරුව අලු පාටට දිස්විය. මේ වර්ණ වූ මාරුවෙන් මාරුවට දිස්වෙන්නට පටන් ගතියි. ඒ අතර හේද නිරීක්ෂණය කරන අතර ඉස පසුපස පුංචි ස්ථානයක තද වේදනාවක් දැනුනි. පපුවේ ඉහළ කොටස ගැස්මක් නැවත දැනුණු අතර මම කොහේ සිටියාද ටික වේලාවක් නොදැනුනි. නැවත තිගැස්සී මූල කර්මස්ථානට හිත යොදන අතර අත් දෙක එසවීමට නොහැකි තරමට බරට දැනුනි. පසුව මම එසේ ටික වේලාවක් සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාව ගැන පැහැදිලි විස්තර කිරීමක් කර භාවනාවේ අඩුවක් දැයි පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලමි. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මේ වගේ තමන්ගේ ජීවිතයේ ඉස්ලාම් වතාවට වෙච්ච දෙයක් නම් මේක දිනුවක් පෙන්නනවා. නමුත් ඒක නැවත නැවත කරන එක තමයි උපදේශය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ආනපාන වේවගේ හිත ගිහිල්ලා අල්ලන්න පටන් ගත්තා නම් ඊට පහුවෙන්ද ඉතින් ඒක දන්න පාරක් ගිය මේ මම්පෙතක් වගේ දිගට දිගට යන්න යෑමෙන් මේකේ සහතික බව ලබා ගන්න පුළුවන්. ඒ නිසා ධෛර්ය වෙන්න ධෛර්යමත් වෙලා කරගෙන යන එක තමයි මේ ලැබිච්ච වෙලාවේ උපරිම ප්‍රයෝජනෙයි කියලා කියන්නේ ඒක තමයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මම අද උදෑසන වැලිමළුවේ පැය දෙකකට පමණ කාලයක් සක්මන් බණාවේ භාවනාවේ යෙදුණෙමි. උදෑසනම සහ උදේ දාණයෙන් පසුව මට එම අවස්ථාවේ සක්මන ආරම්භුවේ වම තබනවා දකුණු තබනවා වශයෙන්යි. පසුව ඔසවනවා ගෙනෙනවා තබනවා යනුවෙන් මෙනෙහි කර දෙපා තැබුවෙමි. එවිට වම් පාදයේ බිම තබන විට දකුණු පාදයේ ඉහළ ඇති ඇදෙන සුළු බව, ලිහිල් වෙන බව, පාදයේ තබන විට ඇතිවන බරගතිය, තෙරපෙන ගතිය හොඳින් හඳුනාගත්මි. හිතට බාහිර අරමුණු වලින් ගැටලුවක් ඇති වූයේ නැත. දෙපා වලට දැනෙන ගති ලක්ෂණ මෙනෙහි කරන විට වම දකුණ යන මෙනෙහි කිරීම අමතක විය. නමුත් පාදයේ තබන රිද්මේ වෙනස් නොහුනි. මෙලෙස පැයකටත් වැඩි වේලාවක් සක්මනේදී පසුව පර්යන්කට වාඩි විය. ආනාපානෙ හිත යොමු කර ඉතා සුළු වේලාවකින් විනාඩි දෙකක් පමණ උඩුකය එදෙස පහළ නැමුණු ස්වභාවයක් පැටහි මම නැවතත් මූල කර්මස්ථානෙටම පැමිණ ආනාපානෙ ලැබුවෙමි. මේ ස්වභාවය දිගින් දිගටම සිදු වුණි. පරයන්කේ මා විනාඩි 45කට වැඩි වේලාවක් ගත කෙරිණි. ඇතම් ස්ථානවල ඇතිවන තද ගතිය, තෙරපෙන ගතිය, වේදනාකාරී ස්වરૂපය බොහෝ සෙයින් දැයිනි. එහෙත් ඒ ගැන සිත යොමු වන විට එය දරාගෙන නැවතත් ආනාපානට යොමු කෙලෙමි. බාහිර අරමුණු වලින් කරදරයක් නොවිනි. මේ ආකාරයෙන් දිගට යන මාගේ භාවනා අරමුණ තවදුරටත් දියුණු කර ගැනීම සඳහා නිසි වදන් දෙන්නසේක්වා. වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ඔය දෙපලක වගේ උත්සාහ කරලා තියෙනවා ඒ ගති ස්වභාව භාව බලන්න ගියාම බාහිර ආනපනෙ මෙනෙහි කරන්න ඕනෙත් නැහැ බාහිර කරදර එන්නෙත් නැහැ කියලා. ඇත්තටම ගති භව ස්වභාව මිනී කරන්න ඕනෙත් නැහැ. ඒවා මිනී කරන්න කිව්වොත් අලි අවුලකටපත් වෙන ඒවා පරමාර්ථ ධර්ම මිනී කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ දැනගන්නේ. එතකොට මේ ගති භව ස්වභාව මූල කර්මස්ථානෙත් එකයි කරදර කරන අරමුණෙත් එකයි කොයි එකෙත් එකයි. කොයි වෙලාවක හරි මතුවෙන්නේ මේ ගති භව ස්වභාව විතරයි කියලා දන්නවනම් මේකට හොඳ නරක දාසි දාන්න නැතුව අඩුවන මෙනෙහි කරන්නෙත් නැතුව ඒ පරමාර්ථ ධර්ම වලට වැඩි වැඩියෙන් මතුවෙන්න දෙන්න ගත්තොත් භාවනාව භාවනාව විසින්ම කෙරෙන පටන් ගන්නවා. එතෙන්ට යනකම් යෝගාවචරය මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි. ආශ්වාස ප්‍රශ්වාස විතරයි, වම දකුණ විතරයි. මේ ධාතු මනසිකාර කොටස් ස්වභාව භාව මෙනෙහි කරන්නේ මෙනෙහි කෙරුවොත් ඒක මතුවෙන වේගයට අවහිරයක් වෙනවා. එසේ ඒවට එන්න දෙන්න ඒව එනකොට අනිත්‍යව අයින් කරගෙන ඉන්නේ සම්මුති අයින් කරගෙන ඉන්නේ රජෙක් වෙනවා වගේ. එතකොට මූල කර්මත්තා හිරියත් වෙන තැනක හිටියත් එනතම් බාහිර කට අරමුණක හිටියත් දැනෙන්නේ ධාතු වශයෙන් නම් දෙකේ කිසි වෙනසක් නැහැ භාවනා දියුණුවක් කියලා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නමදිමි අවසරයි. හුස්ම රැල්ල නැති වී ඇතිසයක් දැනුන බැවින් කය දෙස බලා සිටීමේ සිදුවෙන ගැස්සීම් තෙරපීම් කම්පන දෙස ධාතු ස්වභාවයෙන් බලා සිටීමේ අවකාශයත් ශරීරයත් දෙකක් නව එකක් ලෙස දැනුණා. එසේ බලා සිටින විට විදුලි වේගයක් ඉහළ සිට පහළට කම්පන තත්ත්වමින් හැම තැනකම පැතිරුණු අයුරු බලා සිටියා. උපදේශ පතා මෙලෙස පරණයන්කය ගැන තොරතුරු දක්වමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ ඔක්කොම මේ වගේ ධාතු ගුණ වශයෙන් බලන හිටියොත් ප්‍රධාන වෙනසක් තෙරෙයි. ඒව අතර සීමා මරියාදාවල් මොකක්වත් නැහැ. ඒ ඔක්කොම සියලු සීමාවල් කඩා බිඳගෙන තමයි මතුවෙන්නේ. එතකොට ආතතියක් එන්න බෑ. එතකොට මේ අසහනයක් එන්න බෑ. කය කය කිව්වොත් කටබඩ කිව්වොත් සීමා මරියාදාවල් තියෙනවා. ඒ නිසා මේ උණුසුම් ගති සිසිල් ගති කියන වගේ මෙතන සීමාව මෙතනින් එහාට නැහැ කියලා මොකක්වත් නැහැ. ඒවා භාව. ඒ නිසා කොයි වෙලාවකරි Tamanට අසීමිත විමුක්තියක් ලබන්න ඕන නම් කවදාකවත් මතක තියාගන්න සමුතියත් එක්ක ලබන්න බෑ. ඒක ඔය ධාතු මනසකට දාන්න ඕන. දානකොට අර සීමිත විමුක්තියක් ලබලා නැත්නම් සීමාවල් මගේ ඉඩම මේකයි, මගේ දරුවා මේකයි කියලා සීමා කරගත්ත අයට සතුටක් තියෙනවා. මොකද කාදාක විමුක්තියක් නැහැ. දහසමස්කට දාපු ගමන් මගේ කියාගන්න දෙයක් නැහැ. ඔක්කොම ධාතුමත්කෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ හැබැයි අසීමිත විමුක්තියක් තමයි. ඉතින් කවදද මේ සීමිත මේ මගේ කියාගන්න මම කියාගන්න හටු කල්පනාව ඉක්මවලා අර අසීමිත ධාතුන්ගේ සීමා මරියාදාවල් නැති අර මඩොල් දුවේ තියෙන සින්දුවක් වැටකඩ තුළු කඩ විම් නැති සීමා නැති අපේම අපේම අපේ ලොක් කියලා මතකද දන්නේ මොකද ඒකේ පදවල සීමා බල නැති වැඩ කඩයිම් නැති අපේම අපේම අපේ ලොක් මෙච්චර ළමා ලෝකේ ලොකු වෙන්න ලොකු වෙන්න මේ තොගේ ඉඩම මේ මගේ ඉඩම කියාගෙන ඒක වෙරළු ගෙඩිය හත් කඩකට කඩාගෙන ඉනුත් එකක් දෙගුරුන්ටත් තියාගෙන එකට කකා හිටි අපි මේ බෙදාගෙන පැලෙයිනි වටට දැන් එන මර කොටාගෙන නම ලෝකේ නෑ මොකක්වත් ධාතු ලෝකෙත් නෑ සීමාවල් බැට කඩතුළු මායිම් මරියාදාවල් මොකක්වත් නෑ සරුංගලක් වගේ ඉන්න එකයි තියෙන්නේ කටියට ඕන කර තියෙන මේ මගේ ඊඩම අල්ලපු ඊඩම ඉති බෙදා ගන්න කටියට සීමාව මේ විමුක්තිය බෙදෙනවා අසීමිත ධාතු මනස්කාරට දාපු ගමන් ඔක්කොම කඩලා යනවා. No boundary කියලා පොතක් කියලා තියෙනවා ඔය කෙන් බිල්බගේ. ඒකේ අලියලා තියෙනවා මේ භාවනාවක් කතා මොකුත් නැතුව දැන් මනසේ භාවනා ගැන කතා කරනවා. අපි මේ සීමාවල් හදාගන්න කියලා ಜಾති වශයෙන් ආගම් වශයෙන් මේ මූලධර්මවාදී වෙලා නියවගෙන විරිත්තගෙන එක එක එනකොට අමරා ගත්තට ඉපදිනකොට අපිට සීමාවකුත් නැහැ මරණ කොටත් නැහැ. ඒ නිසා පටන් ගත්ත තාලෙට මේකේ හිතපල්ලා දින දෙයක් උලා කාලා මේ කුටි කඩා ගන්න යන්නේ නැතුව මගේ කියා ගන්න නැතුව. එතකොට ඒක තමයි ධාතු මනසිකාරයෙන් ඉස්සල්ලාම දාලා බලන්නේ මේ මනස කැමැතිද විමුක්තියට කියලා. ධාතු මනසිකාරේ මතුවේදී කටරි දෙනවා බඩරි දෙනවා කියනවනම් විමුක්තිය පැකට් කරන්න හදනවා. සීමාවල් වලට දාලා. ඒක හරියන්නේ නැහැ. විමුක්තිය කාදාකවත් කාටවත් සීමාවට දාන්න බෑ පැකට් කරන්නත් බෑ. ඒක තියෙන අසීමිත බවක්. ඒ අසීමිත බවට යන්න නම් ධාතු මනසිකාරය අල්ලන්න ඕනේ. එතන ධාතු මනසිකාරය ධාතු මනසිකාර වශයෙන් අර දැනගන්න ඕනේ. එදාට කී දවසේ තෙරේ මේ මම සහ මම නොවේ කියන සීමාවක් නැහැ. අනේ එදා තමයි මේ ධර්මයේ විශේෂම නිවන එහෙම නැත්නම් මේ අන මේ නිර්වචන ගතියක් තමයි තේරෙන පටන් අරගන්නේ. ඒක ධාතු මනසකාරයේ තියෙන කැපිපේන ලක්ෂණයක්. ඒක බලන්න බැරි අපි මේ ධාතු මනසකාරයේ මතුවෙනකොට මේ ශරීර සීමාවල් වලට දාන්න යන නිසා තමයි අපිට ඒක බාධා වෙලා තියෙන්නේ. අවසාන ලිඛිත ඉදිරිපත් කිරීම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ මම මීට කලකට පෙර සිට ආනාපාන සති භාවනාවේ යෙදුණු අතර අද වන විට එය හුස්ම රැල්ල කෙරේ අවධානය යොමු නොකරමින්ම වරන් ඇතුළ නිමිත්තක් නොමැතිව සමාධිගත විය හැක. සමහර දිනවලදී මුළු භාවනා කාලය තුලම සමාධියෙන් සිටිය හැක. නමුත් පෙර දින රාත්‍රියේ දේශනා කළ පරිදි එසේ නිමිත්තක් නැමැතිව සිටින විටදීම ආනාපානයට ගොස් භාවනා කිරීම සුදුසු යයි කී බැවින් එම වේලාවේ සිට අද දවල් දක්වාම භාවනා කාල සීමා තුළදී එසේ කළෙමි. ඒ සෑම විටකදීම මට පෙර පරිදි සමාධියෙන් යුතුව මුළු භාවනා කාලය තුලම සිටිය නොහැක වූ අතර ආනාපානට පැමිණි සැනින්ම සමාධිය නැති විය. දැන් මම තමක් කුමක් කළ යුතුදයි කරුණා පෙරදරිව පාදා දෙනසේක්වා. භාවනාවේදී සියල්ල අත්හරින්නෑ කියා යෙදෙන විට ආනාපානයත් ඊට අයත් නේද? එයත් අත්හැරීම නේද අනිමිත් සංඥාවයි පවසන්නේ. කාර්නික ස්වාමින් වහන්සේ මේ ගැටලුව මට විඳා දෙනසේක්වා ඔබ වහන්සේට දරුවන් සරණයි. ලියුම කියවන්න ආයසරක් මැද කෑලි දෙක තුනක් ලියු කියුන්නේ මට ඇහුන්නේ. දරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම මීට කලකට පෙර සිට ආනාපාන සති භාවනාව යෙදුණු අතර අද වන විට ඒ හුස්ම රැල්ල ක්‍රියේ අවධානය යොමු නොකරමින්ම පරාංගතව නිමිත්තක් නොමැතිව සමාධිගත විය හැක. සමහර දිනවලදී මුළු භාවනා කාලය තුලම සමාධියෙන් සිටිය හැක. නමුත් පෙර දින රාත්‍රී ඔබ වහන්සේ දේශනා කළ පරිදි එසේ නිමිත්තක් නැමැතුව සිටින විටදීම ආනාපානයට ගොස් භාවනා කිරීම සුදුසුයයි කී බැවින්. ආන්න ඒක පොඩ්ඩක් බණ අහලා මට පෙන්නලා දෙන්න ඔය අහගෙන ඉන්නවා මිසක මම කියව එකක් නෙවෙයි. මේ රෙකෝඩ් එක ගන්න ආය අහලා බලන්න. එහෙම දෙයක් මම කියන්නේත් නැහැ කියෙවෙන්නේත් නැහැ. ඉතින් ඒකෙන් තමයි මුළු එකම පටලවාගෙන තියෙන්නේ. ඊට පස්සේ මුළු රචනෙම යන්නේ අර විවේකුණාට පස්සේ ආය ආනාපානට දාලා හිත සමාධිය කැඩුනා ආනාපානේ විසි කරන්න එපාද මේක නිවිය ධනිමිත්ත සමාධිය කියන ඔක්කොම පටලවිලා තියෙන්නේ. අර පටලවල දයිරුම් අරගත්ත වාක්‍ය නිසා මෙන්න මෙහෙම වාක්‍යයක් කියන්න පුළුවන්. නිමිත්තක් නැතුව ඉන්නකොට සැක තියෙනවා නම් පමණක්, බය තියෙනවා නම් පමණක්, අනිශ්චිතතාවය තියෙනවා නම් පමණක් ආනපන දාලා බලන්න සැක දුරු කරගන්න. නමුත් මේ පෑදීදියට ආය බොරදිය දාන්න කියන්නේ කවුරක්වත්. මේ අනාකූල ප්‍රවාහය ආය ආකූල කරගන්න කියන්නේ කේරුවත් මයිකක් කියන ආනපන දැම්මත් සමාධිය කැඩෙන්නේ නැහැ. නිසා මේක මේ ඇහිීමේ දෝෂයක් තියෙන්නේ. ඒ නිසා මම හිතනවා රිට්ටි ටික වෙලා යනකොට මේ බන තමයි ආය ආන්න හම්බ වෙයි. ඒ අහපු වෙලාවේ ආයෙසරයක් ওই බණට අහන්න. හවුකන් දිලා බලන්න මේ මොනවා කිව්වත් Tamanට ඇහෙන Tamanට අහන්න ඕන දෙයි කියලා හිතනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා ඔය රුසියාවේ විප්ලව වෙලා හිටියා ගර්ජොෆ් කියලා මිනිසෙක් ලොකු ආධ්‍යාත්ම විප්ලවයක් කරපු මිනිසෙක් බුද්ධ ආගම නෙවෙයි නමුත් බුද්ධ ආගම රස කරු කරපු මිනිසෙක්. ඉතින් මනස ඇවිල්ලා විශාල පිරිස් වලට ප්‍රංශේ තමයි ගොඩක් කරලා තියෙන්නේ. පීටර්ස් බෝගුසල කරලා තියෙනවා. සාකච්ඡා කරනකොට යාට දේශන දෙනකොට ඉතින් මිනිස්සු මේ කොමියුනිස්ට් පසවීමක් මේ මනස කතා කරන සම්පූර්ණ විපස්සනාවක් වගේ එකක්. ඉතින් යා කියනවලු දැන් ගර්ජෆ් ඔබතුමා දැන් කිව්වා නේද මෙන්න මෙහෙම එකක් කියලා. කියලාගෙන කරුණා කරලා කියන්නේ ගර්ජෆ් කිව්ව නෙමෙයි මට ඇහුනේ මෙහෙමයි කියලා කියන්න කවදාකවත් මං කියන්නේ ඕගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඇහෙන්නේ ඕගොල්ලන්ට අහන්න ඕන දේවල්. ඒ නිසා මම කිව්වා කියන්න එපා. මට ඇහුනේ මෙහෙමයි කියන්න නැත්නම් ප්‍රශ්නේ වැරදි. ඒ ධර්මතම අපිට ඇහෙන්නේ අපිට අහන්න ඕන ටික විතරයි. උදේ ඉඳලා රෑ හැන්දෑව ඉඳලා උදේ වෙනකන් අපි හීන දැක්කට මතක තියෙන්නේ මට රුචි ටික විතරයි. ඉතින් අපි කියනවා මම දැක්ක හීන දෙකයි කියලා. බොරු. ලක්ෂ ගානක් හීන පේනවා. මට මතක තියෙන්නේ මම දැකපු ටික විතරයි. ඉතින් අර ඔක්කොගෙම ඒක අරගෙන අහනවා මගේ චරිතය මොකක්ද කියලා. උදාහරණයක් වශයෙන් කියනවා කම්පියුටරයක් ඕන් කරලා කීබෝඩ් එක උඩ රිලෙව් එකට පනින්න කිව්වොත් එක වෙලාවක වදින්න පුළුවන් E mc2 කියලා මේ ඉක්වේෂන් e, එක වදින්න පුළුවන්. ඒකට ඒ වෙලාවේ ඌ අයින්ස්ටයින් වගේ. වල පනිනකොට ඔය හැරි වදිනවා. ලැබෙක තෝරගන්න දන්නවනම් ඒ වගේ අපි ඔය අයින්ස්ටයින් කියව ඔක්කොම අපෙන් වෙලා දෙනවා අපි ඒක තෝරගන්න දන්නේ. අපි ඔක්කොම තොගීර දානවා. ඒ නිසා රිලෙව් එකට පයින් උඩ පයින් කියන්නේ කීබෝඩ් එකක් උඩ ලෝකෙ තියෙන වැදගත්ම සමීකරණ වදින්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි. මොනවා කිව්වත් ඇහෙන්න Tamanට Tamanට අහන්න ඕන ටික විතරයි ඇහෙන්නේ. ඒ නිසා වෙනමම දේශකයන් වෙනමම ශ්‍රාවක උපිරිසක් කියනවා. එයා කියන දේ විතරයි අහන්න වෙන කින්දිවල් අහන්නේ මොකද ඒ කට්ටිය මයිකල් ජැක්සන්ට බැඳිච්ච ශ්‍රාවකයෝ වගේ මොනවා කිව්වත් ඒ මනුස්සයා හොඳයි අර මනුස්සයා මොනවා කිව්වත් වැඩ ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් මේ කියනවානේ මේ මොනවත් නැතුව ඉන්නලාදී ආනපනේ දාන්න කියලා ඊරෑ බණ්ඩ කිව්වා අයියා. මගේ එහෙම කියන්න ඕනකමක් තිබුණේ නැහැ. මම දැනටත් දන්නවා එහෙම නැහැ කියලා. නමුත් මම වගකීමෙන් කියනවා හේමෙ ඉන්දැති ආනපනේ දැම්මත් මොකුත් වෙන්නේ නැහැ. ආනපනේ කවදාකවත් භාවනාවට විලෝපනයක් ඇති කරන්නේ නැහැ කියලා සරුවච්ච වචනයක් තියෙනවා. ඒක නිසා ඒ විදිහට වැරදි විදිහට බැලුවොත් නම් කරදර කරන්න ඉඩ තියෙනවා. මම එහෙම කියලත් නැහැ. මම නිතර කියනවා භාවනා විදී සැකයක් අනිශ්චිතතාවයක් එහෙම නැත්නම් බයක් ඇති වුණොත් විතරක් මූල කර්මත්තන හිත දාලා බලන්න ඒක නැති කරන්න තු මූල කර්මත්තන ඉන්න කියන එක නෙවෙයි මූල කර්මත්තනේ නැති වෙලා විවේක වුණා නම් විවේකී ඒක නිසා මම ඉල්ලා හිටිනවා මේක නැති කිරීම සඳහා ඒ බණ පටියට නැවත අහුම්කම් දෙන්න කියලා අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස. පාදයේ යටිපතුල පොළවට හොඳින් කා වැදුනි. මම සක්මන් කරන විට වැලි පොළවේ සීතල බව මට දැනුනි. මම සක්මන් කරන විට මගේ ඇඟිලි වලට සැහැල්ලුවක් දැනුනි. මා ගන්නා හුස්ම නාසයෙන් පිටවන බව වැටහුණි. මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ඉහළට ගන්නා විට මනස ඉහළට යයි. හුස්ම පහළට ගන්නා විට මනස පහළට යයි. මම හුස්ම ගන්නා විට මගේ මනස සෙලවෙන ආකාරය මම හොඳින් බලා සිටිමි. එතකොට සක්මන් භාවනාවේදී වගේ පය හොඳට එරිලා පය හොඳට කාවැදිලා වගේ තියෙන තියෙද්දි එහෙම පියවර කීයක් යන්න පුළුවන්ද පිට පණින්න නැතුව මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා පියවර කීයක් එහෙම හොඳට පොළවේ තියතියා එහෙම නැත්නම් අත්ත බිඳේ පය වුරුලින් තබා වරෙන් කියන වගේ එහෙම නැතුව හොඳට පට්ටලියට පොළව සක්මන් කරන කොච්චර පියවර ගණක් යන්න පුළුවන්ද සතියේ 30ක් විතර ඔව්. එතකොට ඒ කියන්නේ මේ කොනේ ඉඳලා එහා කොනට වගේ. එතකොට එහා කොනේදී ඔය එකලස කැඩිලා රූප බලන් හිතෙනවා, සද්දාහන්න හිතෙනවා වගේ කලබගැනියක් නැන්ද නැත්නම් ඒ ගිනිච්ච සතිය හැරිලා එනකන් තියාගෙන ඉන්න පුළුවන්. පළක් කළාට තියාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම කියනවා ඒ මැදදී ඇති වෙන ඔය පොළොව කාගෙන පොළොව බදාගෙන වගේ ගියාට සතිය හැරෙන වෙලාවට ගොඩක් වෙලාවට අමාරුයි කියලා. ඉතින් ඒ නිසා මතක තියාගෙන යන්න ඕනේ මම මෙතන මේ පළවෙනි පියවර 30 දී හදාගත්ත සතිය කාබොඩිකින් දැන් කැඩෙනවා. කැඩෙන්නේ නැති වෙන්න නම් පුළුවන් තරම් ඇහැට කනට හිත යන්න දෙන්නේ නැතුව හැරෙන පයේ හැරෙන කයේ හිත තියාගෙන ඒ නැවත හැරෙන වෙලාවේ සතිය පවත්වන්න උත්සාහ කරන උත්සාහ කරලා කවදා හරි තවන්න පුළුවන් වුණත් අර අරගෙන ගිය සතිය කඩා ගන්න නැතුව මේ පැත්තට එන්න ඒක උගාවක් වටිනවා ඒකට කියනවා ඉරියව්වේ හන්දි ස්ථානයක් කියලා. කෙලින් යන ඉරියව්ව නෙවෙයි හැරෙන වෙලාවනේ. අන්න එතන තමයි ඔය සෙල්ලක්කාරකම තියෙන්නේ. එතන තමයි දක්ෂකම තියෙන්නේ. නිසා සක්මනේ මේ පැත්තට ගෙනිච්ච සතිය පෙරලා ගන්න නැතුව ආපහු මේ පැත්තට ගෙනලා ආපහු පෙරලා ගන්න නැතුව එයා පැත්තට ගිහලා අනේක තමයි ගොඩක් වෙලාවට කරන්න ඕනේ. දැන් හැබැයි මැද හරිය සතිය පවත්වීම පිළිබඳ ওই විස්තරේ සෑහෙනවා. තව බලන්න පුළුවන් තරම් පය තිනකොට විලුඹටද ওই කියන පොළොව බදලා අල්ලන්නේ ඇඟිලි වලටද කොට්ටේටද මැදටද එතනින් ගියාම වම් පාදයේ අල්ලන හැටියටමද දකුණු පාදයේ අල්ලන්නේ කියන පුළු පුළුවන් වෙලාවක. ওই තියෙන ටික කඩා ගන්න නැතුව ওই කවුල් කර ගන්න නැතුව ඒ විතර බලන්න. බලලා අරගෙන ගියේ සතිය කඩා ගන්න නැතුව එනකොට එතකොට මේ දැන් දැන් ඉස්කෝලේ යද්ද ගමන් දාවේද? ඒකට මේ පරි ටික නගිනකොට සතියේ සක්මණේන්ද සතිය නැගේ. නෑ. අනිත් දවසේ නෝට ඒකත් අල්ල ගන්න පුළුවන් මේ. ඒක දවසක් ඒ පඬිස් වහන්ස ගාව දැන් ඉන්නවනම් ගා ප්‍රසිද්ධ ඇමරිකාවේ දක්ෂම භාවනා ගුරුවරියක්. භාවනා කමටහන කියවනකොට හොන්තටම බැලලා ඵලයන් යන්න කියලා තියෙනවා. ඒ කියනෝන නැගිටිනකොට ඔහොම හිටපන් දැන් කොහේ සතිය තියෙන කියලා. මේ බැනලා නැගිටින වෙලාවේ. බය සම්ප්‍රයුක්තව අනිශ්චිතතාවය තමයි සතිය තියෙන්නේ කියනවා. ආ ඵලයන් කියනවා. ඊට පස්සේ ගිහිල්ලා වළු එදා බැනලා යනකොට Taman ඉන්න කාමරේට යනකොට පඩි කීයක් නැග්ගද කියලා 13යි කිව්වා ආයෙන සතියදී දැන් කියනවා ඒ ස්වාමීන් වහන්සේ දා මට ඒ කරපු දඬුවම නිසා මට කොච්චර ලාභයක් ලැබිලා තියෙනවද සක්මණේදී විතරක් නෙවෙයි මම පඩියක් නැගිනකොට ගෙදර දොරේ වතුර බාල්දියක් ගේන්න යනකොට සතිය ඊට පස්සේ දැන් ඕකේ කියන විදිහට ආනාපාන මේ සක්මනේ ඉන්නකොට ආනාපානේ වැටුණා කියලාද ලියලා තියෙන්නේ. හුස්ම ගන්න වැටෙනවද ආනාපානේ සක්මනේ ඉන්නකොට? නැහැ. ඒ වුණොත් එහෙම වාක්‍යයක් තියෙනවා. ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ ඉඳ ගන්න ගියාට පස්සේ හුස්මත් එක්ක හිත ඉහළ පහළ දඟලනවා. එතකොට භාවනා කරනකොට වඩා හොඳ ඇවිදිමින් භාවනා බලන හිතද නැත්නම් එක තැනක ඉඳලා භාවනා බලන හිතද? වඩා හොඳයි කියලා හිතෙන්නේ මොකද්ද? ඇවිදින්න. ඇවිදින්න ඇවිදින්න පෙරහැර බලන්න පුළුවන්. ඊට බලන මිනිහ එක තැනක ඉන්නෝනේ පෙරහැර ඇවිදින්න ඕන. ඒක නිසා කියනවා බුදුහාමුදුරු කියනවා දැන් මේ Nissan වලට අරසාවක් දෙන්න ඕන නම් අපි අතන ගේට්ටුව ගාව පොඩි කූඩුවක් හදලා මුර කාලේ තිබ්බොත් ඒ මිනිස්සයා ඒ මූර කූඩුවේ ඉඳගෙන යන්නේ නැහැ බලනවා මිසක් යන්නේ කට්ටියත් එක්ක එයත් ගියොත් මොකද වෙන්නේ? එතන මූර කූඩුව අනාරක්ෂිතයිනේ. ඉන්සගින කාවල් කාර්යා මුර කාර්යා එයා මුර කූඩුවේ ඉන්නවා. යන්නේන හුස්ම රැල්ලට යන්න ආරිනවා. නැත්නම් හුස්මත් එක්ක එයා යනවා එහාට ආය යනවා මෙහාට. එතකොට එක තැන් වීමක්, tempatකතුවක් එන්නේ නැහැ නේ. එනිසා මේ වගේ හිතේ තියෙන පොඩි පොඩි පුංචි පුංචි අඩුපාඩුකම් ආනාපානෙ කෙරෙනකොටම තමන් මතක තියාගන්න ආනාපානෙ යන්න අරින්න පුළුවන් තරම් වැඩියෙන්ම දැනෙන තැන වැඩියෙන්ම කිචි කැවෙන තැන වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන තැනට කියන්න ඕන හිතට මෙතන තමයි වගේ කාවල් කාමරේ මෙතනටලා ඉන්නේ ඉඳලා යන්නේ නැහැ හැටි බලන්නේ කියලා දැන් පුළුවන් දැන් දැන් ආනාපානෙ යාලු කරගෙන තියෙන්නේ දැන් කියන්න ඕනේ බලන එකනට ඔය අවතනෙ ඉඳ ආනාපානෙට යන්න අරින්න ආස්වාසයට යන්න අරින්න ප්‍රසවාසයට යන්න අරින්න ඒකේ ඔය එක එක යාගේ ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, ස්වභාව බලන එකයි තියෙන්නේ. හොඳයි. මොකද ලියන්න ලියන්න මට පුළුවන් මේ මට හිතෙන අදහස් ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට පළමුවෙන්ම විලුඹද දෙවනුව ඇඟිලිද පොළවට වැදුනි. මට සිනිඳු බවක් හා සීතල ගතියක් හොඳින් පාදයට දැනුනි. ටික වේලාවක් භාවනා කළ පසු මට මගේ පාදය රිදෙන්නට විය. ගල් පාදයේ ඇනෙන විට ඊටා තද ගතියක් දැනුනි. මා ආශ්වාස හා ප්‍රශ්වාස කරන විට හුස්ම ඊටා සැහැල්ලු ලෙස මගේ නාසයට දැනුනි. මා අර්ධ පරියංකයෙන් වාඩි වී සිටින විට මගේ පාදය ඉදෙන්නට විය. මගේ සිතට විවිධ ප්‍රශ්නද නැගුණිය. එතකොට ඒ රිදෙන වෙලාවේදී රිදෙන එකට කොච්චර හිත ගියාද කියනවනම් ඒ වෙලාව හුස්ම ගන්න බවක් වැටෙන්නේ නැහනේ. ඒ වුණාට හුස්ම ගැනීම සිද්ධ වෙලා තියෙනවනේ. එහෙනම් මැරෙන්න eBay. එතකොට පුළුවන් කියලා බලන්න වේදනාව පටන් ගන්නකොට දැන් අර්ථපරියන් ඉන්නවා යට වෙච්ච කකුල රිදෙනවා. රිදෙන රිදෙන්න වෙනකොට වේදනාව කාගන්න බැරි තරම් ලොකු වෙලානේ තියෙන්නේ. එතකොටනේ අපි වේදනාවට යන්නේ ඊට ඉස්සෙල්ලා මාට අපි හිත ආනපනේ වේදනාවේ දෙකෙම තියෙන්න පුළුවන්. අර වේදනාව පටන් අර ගන්න වෙලාවේදී හරි නැත්නම් වේදනාව මැදට දරා ගන්න බැරි වෙලාවට වෙලාවක හරි එක සැරයක් නැත්නම් එක වතාවක් මේ වේදනාව තියෙද්දි ආනාපානෙ බලන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක්. අපේ ආනාපානෙ සම්පූර්ණයෙන්ම පැදලා හිත යනවනේ වේදනාවට. නමුත් ඒ වෙලාව අපි තර්කයට දන්නවනේ හුස්ම ගැනීම වෙනවයි කියලා. ඒකට අපිට තියෙන දේ හොඳටම තේරෙනවා. කප්ලා කියරම නැගිටපන් කියනවා රිදෙනවා පුපුරු ගන්නවා දරා ගන්න බෑ. නමුත් ඒ ඔක්කොමත් ඇස්සේ මේ වේදනාව තියේදී එක සැරයක් හුස්ම බලලා එනවයි කියන එක හිතා ගන්න පුළුවන්. මේක කරලා බලන්න ඊට පස්සේ විවිධ හිතවිලි එනවා. එතකොට හිතවිලි ආපුවම හිතවිලි දිගේ හිත ඇදිලා යනවා මිසක් වේදනාව දැනෙන්නේ නැහැ. එතකොට හුස්ම දැනෙන්නේ නැහැනේ. සමහර වෙලාවට එතනදි තර්කයෙන් පෙන්වන්න පුළුවන් කොච්චර හිතවිලි තදව හිටියත් ඒලාවේ අකුස්ම සිද්ධ වෙනවා. එනිසා මේ හිතවිලි දෙකක් අස්සෙන් නැත්නම් හිතවිලි වල ඇහිදල් අස්සෙන් මේ හුස්ම ගන්න හැටි බලලා කවදා හරි දැක්කොත් කොච්චර වේදනාවෙන් අපි පෙළුණත් හුස්ම ඉතාමත්ම සාන්තයි. නැත්නම් අපේ හිත කොච්චර හිතිරියට අවුල් වෙලා ගියත් හුස්ම දිහා බලනකොට ඉතාම හුස්ම සාන්තයි. හුස්මට මොකක්වත් වෙලා නැත්නම් අපිට තේරෙනවා මේ කලබල වෙච්ච එකට හිත දැමුවොත් හිත කලබල වෙනවා. අර සාන්ත වෙච්ච එකට හිත අතරින් පතරයි දැම්මොත් හිත සාන්ත වෙනවා. ඒ වගේ මේ ආනාපානේ තියෙන පුදුමාකාර විදිහේ මේ ස්වභාවයක් වේදනාවක් තිබුණත් හිතවිලි තිබුණත් සද්දා වුණත් දැඟලුවත් නැතත් එයා ස්වභාවයෙන්ම මේ වැඩේ කරනවා. يعني අපි හිතුවත් නැතත් ඒක අපිට මේ ස්වස්ථතාව ගන්නන අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් කෙරෙන්නේ. අපි කියන්න ඕනේ නැහැ යාට. හුස්ම ගන්න. නිදාගත්තත් ගන්න. ඉතින් බුදුහාමර නිදාගත්තට පස්සේ භාවනා කරන්න කියන්නේ නැහැ. නමුත් වේදනාව තියෙන අතරේ ආනපන බලන්න. ශබ්ද තියෙන අතරේ ආනපන බලන්න. හිතවිලි තියෙන අතරේ ආනපන බලන්න කියලා මේක බලපු වෙලාවේ තේරෙයි අපි ආනාපානය අතහැරියාට ආනාපානය අපිව අතහැරලා නැහැ. එහෙම කියවම තේනවා. අපි වේදනාවක් තියෙනවා කියලා ආනාපානය අතහැරියාට ආනාපාන දිගටම ඔක්සිජන් සැපීම කරනවා. ඉතින් ඇයි අපි ආනාපානෙ පොඩ්ඩක් සලකන්නේ? වේදනාවක් තියෙනවා කියලා මේ වේදනාව අල්ල බදාගෙන දඟලන වෙනුවට වරින් වර බැලුවොත් අනේ මෙච්ච කොච්චර වේදනාවක් තියෙද්දිත් බොහොඳේ කාම කොහොම හරි මට ඔක්සිජන් කිරක් දෙනවනේ කියලා ආනබාන පොඩ්ඩ අඩුවනේ ටොපියක් ජුස් පැකට් එකක් ගිහලා දෙන්න එපා පොඩ්ඩක් ස්තුති කරන්න එපා ආනේ වැඩේ කෙරුවොත් අර ගිය භාවනාවේ තව ලොකු පිම්මක් පයින්න ওই වේදනාව තිබුණාට හුස්ම තියෙනවා ඒ හිතවිලි තිබුණාට හුස්ම තියෙනවා. සද්ද ඇහුනට හුස්ම තියෙනවා. මට පුළුවන් ද අල්ලපනල්ලේ හිතවිලි තියෙදි බලන්න කියලා අනිත් දවසේ හිතර ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආනාපානයට හිත යොදා ඇති පරයන්ක වාඩි වෙලා ආනාපානය මට ආස්වාස ප්‍රාස්වාස විදියට වෙන වෙනම දැනෙන්නේ නැහැ. දැනෙනවා කියලා වෙලා ඒ කියන්නේ නහය මැද දියසුලියක් ආකාරයට නිකන් මොටරයක් ක්‍රියා කරනවා වගේ දැනෙනවා. ඊට අමතරව උඩුතොලේ දැවිල්ලක් වගේ එකක් දැනෙනවා. ඊට පස්සේ ඒ දැනෙනවා කියන එකට හිත යොමු කළාම ටික වෙලාවකින් ආනාපානය සංසිඳෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට වෙන්නේ වේලාව ගැන සංඥාවක් ඇවිල්ලා ආනාපානය නැගිටින්න හිතෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. මොකද අපි ටයිම් ටේබල් එකකටත් කරගෙන යනවා. ඊට පස්සේ අපි ආනාපානයේ දිගටම පුරුද්දක් වශයෙන් පුහුණු කරන්න කියනවා. එතකොට අපි අර වේලාව ගැන සංඥාව අපි තියාගන්න ඕනද? ඒක නැති කරලාද අපි ආනාපානය කරන්න ඕනේ කියන එක ගැන දැනගන්නයි අර මම දැනෙනවා කියන එක බලන විදිය හරිද කියලා දැනගන්න. නෑ එතකොට ආනාපානය කර කර ඉඳද්දී විලා පිළිබඳ සැලකිලිමත් වෙලා ඇස්සලා බැලුවයි කියමු. බලනකොට තමයි හිතපු වෙලාවද වෙලා තියෙන්නේ නැත්නම් ඊට වැඩියෙන් ගිහලාද ඊට අඩුවෙන් ඇවිල්ලා වැඩියෙන් ගිය වෙලාවකුත් තියෙනවා ගොඩක් වෙලාවට හිත වෙලාවකුත් තියෙනවා ආනාපානය දිගටම කරගෙන යද්දී කියන්නේ පරයන්කේ වැඩි වශයෙන් වාඩි වුණාම දවසින් දවස මේ වෙලාව වැඩි වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම නෙවෙයි. ගෙස් කරන එක හරි ගිහිලාද වෙලා තියෙන්නේ ගෙස් කරන එක වැඩි වෙලාද වෙලා තියෙන්නේ. දැන් මම හරි කියලා නැගිටපන් කියලා හිත කියනවා. එතකොට ඒ නැගිටින්නේ වෙලාවට කල්ැතුව ඇඟ හොර හිත හොර කරලාද නැත්නම් හිත කියන වෙලාව වෙනකොට පැයත් පහුවෙලා ගිහිලාද නෑ ගොඩක් වෙලාවට කලින් පැයට කලින් ඒ කියන්නේ කට්ටකම හිත බොරු කරනවා ඒ මොකද මේ හොඳට භාවනා මනස පුහුණු කරාට පස්සේ බයොලොජිකල් ක්ලොක් එකක් කියලා එකක් තියෙනවා අදිෂ්ඨාන කිරුවොත් මට පැයකින් භාවනාව නතර වෙන්න ඕන කියලා ඒ හරියට වෙලාවට ලාභයක් ගන්නවා ඒක හොඳට පුරුදු කරපු මනසක හැටි. අපි ලොකු සංසලියලා තියෙන විවස්ථාවේ මේ කටයුතු ඉවර කරලා යෝගාවතරය උත්ථාන සංඥාවෙන් රාත්‍රී 10ට නිද්‍රෝපගත විය යුතුය. ආදිෂ්ඨාන කරන මට උදේ 4 මාට නැගිටින්න ඕන නැත්නම් පහ තුනම මාට නැගිටින්න ඕන කියලා මේ බයලොජිකල් ක්ලොක් ලාම් කරලා තියලා බුදිය ගත්තාම හරියට වෙලාවට නැගිටිනවා. ඒ වගේම ධ්‍යාන භාවනා කරනකොට ඒ පළවෙනි ධ්‍යානයට සමය දුන්නාට පස්සේ එයා කියනවා මේ විනාඩි 5ක් මගේ හිත මේ සමාධිය පවතිවා කියලා. දැම්මට පස්සේ හිත ඇතුලෙන් එන හරි ඇති විනාඩි 5 හරි කියලා. ඒකට ඔර්ලෝසුත් තියා ගන්නවා. බලනවා එතකොට හරියට නැගිටලා බලනකොට විනාඩි 5ට හරිනම් ඒක හොඳ ලකුණ සමාධිය හරි බවට. විනාඩි 5ට අඩු නම් ඒ කියන්නේ අපේ හිත සාම පුරුසුමදි. විනාඩි 5ට වැඩි නම් ධ්‍යානයට ආකර්ෂණය වැඩි. සමාධියට ආකර්ෂණය වැඩි. ඉතින් ඒකෙන් ගෙස් කරන්න පුළුවන් මම හිතන විදිහට පහට වැඩි අඩු නම් හරියට හොරයි. හරිය හොරකම්. විනාඩි 5ක් යනකොට හිතන නැගිටලා විනාඩි 10ක් ගිහිල්ලා නම් අපිට සම ධානයට නිකාන්තිය වැඩි ආසාව වැඩි. හරියට වෙලා වෙනවනම් ගැළබිලා තියෙනවා. එනිසා මේකේ තියෙනවා පුහුණු කළ යුත්තක් දැන් ඔතන තියෙන්නේ අර ඩියුටි කන්සර්න් කියන එක හරියට වෙලාවට වැඩ කළ පුරුදු වෙච්චාම ඒකට හොඳම වැඩේ ඉස්සරහින් ඔරලෝසුවක් තියාගන්නවා. මුල්ලෝද තියාගෙන ගෙස් කරනවා. ඇසරින හැටියට ප්‍රශ්න නැහැ. එතකොට වැඩි දුර බලන්නේ නැතුව ඔටෝසිය දෙය බැලුවට පස්සේ තමයි අඩු නම් ආයෙ වහ ගන්නවා. එතකොට බලන්න ඕනේ මේ ඇස්සරලා වැහිම අර කරගෙන ගිය භාවනාවට බාධා වෙනවද කියලා. උගාකලට බාධා වෙන්නේ නැහැ. මෙහෙම හැරවලා බැලුවොත් බාධා වෙනවා. ඇස්පේනමානේ ඔර්ලෝසුවක් තියාගෙන ඉතින් ඒකට හරි අමාරුයි. ඒකට ටික් ටික් ගන්න නැතුව ඔර්ලෝසුවක් වෙන්න ඕනේ. නැත්නම් ඒක කරදරයක් වෙනවා සමහරවිට. ඒ නිසා ඒක ධානා කරනවා. ධානා කරලා වෙලාවක් එනවා සෑහෙන දුරට හරියන. ඒක ඒකට මේ ඩියුටි කන්සන් කතානේ සමාධියත් හරි බවට ලකුණක් ඒක. ඒ කියන්නේ අපේ මේ ඉරත් එක්ක හැම වෙලාවෙම කනෙක්ෂන් එකක් තියෙනවා අපිට. ඊට ගමන් කරන්න හැටි අපි නොදැන හිටියා. මොකද අවුරුදු කෝටි ගාණක් පරිණාම වෙලා ආපු සිස්ටම් එකක් මේකේ තියෙන්නේ. ඒක ස්ටඩි කරන්න ඕනේ නම් මේ දවස්වල අරුණ තියෙන්නේ 5යි 30 හරියටම නැකත්තේ එහෙම නැත්නම් නක්ෂත්‍රාණ කුල 5යි 30 වෙනකොටම කුරුල්ල කෑ ගන්න ඇති බලන්න. ඒ වෙලාවට අවදි වෙලා හිටියොත් ඒ පාන් කිරිත්ත හරියටම වෙලාවට කෑ ගන්න. පුදුමයි. අපි හිතලා නෙමෙයි වෙලාවල හැති කරලා තියෙන නක්ෂත්‍රෙන් කියලා තියෙනවා. මෙතනයි තා මෙතන නැතම කොච්චරද ගණන් ගියා තව විනාඩියකට පස්සේ හරියට ඒ වෙලාවට ඒකත් එක්කද කියනවා ඒකට අරුණුක් ගායනා කියලා කියනවා මෝර්නිං කෝරස් කියලා කියනවා ඉස්සර මිනිස්සු ඒක විතරයි දන්නේ ඒකට නැස්සතරේ පස්සේ හේතුනේ බුදුරජාණන්සේ සඳහන් කර තිනු ඔතන තමයි දවස පටන් ගන්න තැන නිසා අරුණට යෝගාවචරය අවදි වෙලා ඉන්නවා දැන් අරුණ තමයි අපේ ඉංග්‍රීසි කාලේ රෑ 12 වගේ ඉතින් මේකෙදී සත්තු කෑ ගහන එක දිහා බලනකොට වැස්සත් පෑවුවත් බලාකුළු තිබුණත් හොන්දට අහස පෑදිලා තියුණත් හරියට ඒ ලකුණු පහළ වෙන දිහා බලනකොට පේනවා අපි මේ හදන්න හදන හිතාන ඉන්න විද්‍යානුකූල ලෝකයයි ස්වභාව ධර්මයයි මහ පුදුමාකාර දෙකක්. ඒ ස්වභාව ධර්මයේ නිර්මාණයක් තමයි මේ ශරීරේ. මම කියලා මේක බාරගත්තට එයා මම කියන එක අහනවට වැඩිය සබහා ධර්මයට හුම්කම් දෙනවා හේතුඵල ධර්මයේ ශාබුදුජානස කියන උඹ පැත්තකට වෙලා ඔක සබහා ධර්මයට වෙන්න දීපන් කවදාකවත් වරදින්නේ කද්දාකත් වරදින්න වරදින්න බෑ. මේ මමයා ගන්න හැම තීන්දුවක්ම හරස්. තබ්බේ සංඛාරා දුක්ඛ. සෝභා ධර්මයට යන්න දෙන්නේ. වරදින්නේ නැහැ. යන බණට ගස්කොලන් අපිට වැඩිය ඇඩ්වාන්ස්. එහෙම නැත්නම් මේ චිටිසන් සත්තු අපිට වැඩිය ඇඩ්වාන්ස්. ඒ බව දන්නවනම් අපිට පුළුවන් අහිංසකව ජීවත් වෙන්න. ස්වභාවයෙන් අපිට කියනවා මේ දෙක කරපන් කියලා ඒ දෙකේම නම් ඉවරයි. ඒක නිසා ඒක හොඳ ලකුණක් තමයි භාවනාව යනකොට සෝභා ධර්මයට කවදාකවත් මේ හරස් කපන්නේ බුද්ධ දේශනාවත් කවදාකවත් සෝභා ධර්මයට හෝ භාවනාවට හරස් කැපෙන්නේ ඒක නිසා ඇත්ත දෙක ඇරලා වැහුවත් ඔඩ්ලෝසෝ දිහා බලලා ඇත්ත කරලා වැහුවත් කවදාකවත් භාවනා කැඩෙන්නේ නැහැ. අගාර ඉස්ලායි කෙනෙක් කියලා තිබුණා අනිමිත්තේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ කියපු නිසා මම ආනාපානෙ දැම්ම හිත. දාලා බලනකොට හිත ඇවිස්සුණා කියලා. හරිනම් කවදාකවත් ඇවිස්සෙන්නේ නැහැ. දානපාන කියන්නේ ස්වභාවික එකක්. ඒක නැතුව තියෙන සමාධිය ආනපන ඇවිල්ලා ආයෙ ගියයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ වෙන විශ්වාසයක් ඇති වුණාට පස්සේ පේනවා අපිට මේ වටිනා මැෂින් එකක් හම්බෙලා තියෙන්නේ. ඒක හරිම ඩෙලිකේට්, හරිම සොෆිස්ටිකේට්. හැබැයි අපි කී මේ හෑන්ඩ් බුක් එක නැතුව වැඩ ගන්න. මැෂින් එකේ හෑන්ඩ් බුක් එක නෑ. අපි අරේ මිරිකනවා, මෙහෙම මිරිකනවා. ඉතින් මොනද මොනද උත්තර දෙනවා. දුන්නට බුදුරජාණන් වහන්සේ විතරයි මේකේ හෑන්ඩ් බුක් එක දන්නේ. ඉතින් අපිට මේ හෑන්ඩ් බුක් එක කීව කේන්න වෙලාවක් නෑ කියලා අපි ඉක්මනට මැෂින් එක ගත්ත ගමන් වැටදා. දැන් ඕන ගැජට් එකක් අරගන්න හැම ගැජට් එකකටම ගැජට් එකට වැඩි ලොකු හෑන්ඩ් බුක් එකක් තියෙනවා 98 දෙනෙක් ගැජට් පාවිච්චි කරන හෑන්ඩ් බුක් එක කියවන්නේ නැතුව කියලා ජපනීස් සර්වේ එකක් කියනවා. අපිත් මේ මැෂින් එක වැඩ ගන්න මැෂින් එකේ ස්විච් බෝඩ් එක දන්නේ නැතුව. යතර පූර්ව දන්නේ නැහැ. අර එහෙම් මිරිකනවා මෙහෙම් මිරිකනවා. ඉතින් අන්තිමට මේක පුදුමයි මම දැන් 64ක් වැඩ කරලා තිනවා මැෂින් එක. මට පුදුමයි මේ වෙන මොන මෙහිණයක්වත් මම දැකලා නැහැ. ඔය 64ෙම හෘදවස්තෝ ගැහිලා තියෙනවා. ඔය 64ෙම දත් වලින් කාලා තියෙනවා. ඔය 64ෙම කකුලේ පතුලේ හැම ඇවිල්ලා තිනවා කොහොම දුවනවද කියන්න දන්නේ ඒත් මට අයිතියක් නැහැ මේක මගේ කියාගන්න. මේක සබහා ධර්මයට දෙන එකයි. ඒ නිසා ඒ වෙලාවයි ස්වභාවික අපෙන් ඇඟෙන් එන ඒ සංඥාවලුයි මේක අතර පුදුම ලස්සන හාමනියක් තියෙන්නේ. ඒක නිසා ඒක භාවනා කරගෙන කරනාට ටික ටික ටික ටික තමන් අර ගෙස් කරන එක හරියන්න පටන් ගැනීම තේරෙන්න පටන් අර ගන්නවා සමාධියත් හරි භාව මේ හිත අපි චාටු කරන්නේ වංචනික ධර්මවලට කරන්නේ නැතුව ගිනින බව දැනගන්න පුළුවන් ඒ නිසා ලේසි උත්තරේ තමයි ඔර්ලෝසුවක් ළඟ තියාගෙන ඉන්න එක තමයි ලේසි වැඩේ හොඳයි එහෙනම් අපි යනවා ආයතනයක් විනාඩි 50ක විතර අපිට සක්ම භාවනාවක් තියෙනවා ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනා මෙතන පරියංග භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච ශීල දිනාටම තෙරුවන් සරණයි